අමාත්‍ය කමිටුවේ සමාජිකයෙක්. ඒ කමිටුව මෛත්‍රීපාල හිමිතුමා තාම හම්බුනේ නැහැ. අපි කොමිටුව මෛත්‍රීපාල සමාජික හමුවේ හමුවීමට දින වේලාවක් දැන් හරිනවා. අපි කොමිටුවේ සභාපති ජෝන්සන් මහත්මයා මට උදේ කතා කරලා කිව්වා අද හැන්දෑවේ බොහෝ විට එතුමා හමු වෙන්න පුළුවන් කියලා. ඉතින් දැන් මම දන්නේ රාජසේන දමතුමා කියන එක්කෙනා කොහොමද කියන්නේ කියලා අපි කොමිටුවේ එතුමා හමුුණායි කියලා. ඉතින් මේවා රාජසේන දමතුමාගේ ඔළුවේ තියෙන සිහින වෙන්නේ නැති. අපි දැක්කා එදා කොමිටුව පත් කරපු දවසේ එතුමා හැසිරෙච්ච විදිය මාධ්‍ය විදිහට ඉස්සරහ අපිට මාධ්‍ය වේදීන්ට ඉතා ඉතා පරුෂ විදිහට සැලකුවේ එතුමා ඒ වෙලාවෙත් මම හිතන්නේ ඉතා හොඳ හිතකින් නෙමෙයි හිටියේ ඒ කොමිටුවපත් කිරීම සම්බන්ධයෙන් ඉතින් මට කියන්න තියෙන්නේ මේ මේ මේ මේ කැබිනට් ප්‍රකාශතුමා හිටිය එතුමාට කරුණාකර කැබිනට් ප්‍රකාශ වැඩේ කරන දේශපාලන පිම්පියෙක් වෙන්න එපා කියලා. ඒක දේශපාලන පිම්පි වැඩ. මොකද මේ කොමිටුවේ මම ඉන්නවා. කොමිටුවේ හය දෙනෙක් ඉන්නවා. ඒ කොමිටුව හය දෙනාම කැඳවලා ජනාධිපතිතුමා එහෙම හමුවීමක් කරේ නැහැ තාම. ඉතින් අපි එතුමාව හමු වෙන වෙලාව බලන් ඉන්නේ. එතුමා අපිට වෙලාවක් දෙයි කියලා. අපි බලාපොරොත්තු වෙනවා අද ඒ වෙලාව හම්බෙයි කියලා. ඉතින් ඒ ඒ අතරතුර මෙතුමා හමු වුණ අය මෙහෙම වුණා කියලා කියනවා. ඉතින් මේ එතුමා කමිටියේ නෑ. ඉතින් එතුමා ඉතිහාසය පුරාම මෙහෙම දේශපාලන පිම්පි වැඩ කරපු, කොරිකර වැඩ කරපු දේශපාලන පිම්පියෙක්. ඉතින් ඒ ඒ ඒ එවැනි දේශපාලන පිම්පියන් එක්ක මේ වෙලාවේ වාද කරන එක නෙවෙයි අපි අපිට අවශ්‍ය කරන්නේ මෛත්‍රීපාල ශිෂ්‍යයන් ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුක්තව මම හිතන රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් යුක්තව මේ පක්ෂය සමගි කරගෙන ඊළඟ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ රාජිත සේනරත්න ඇතුළු UNP සහ UNP කඩේ යන මේ නඩේ පරද්දන එක.